අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේනින් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අපි අනුකෙනි භාවනා වැඩමුළුවේ හතරවෙනි දවසේ අපි මේ වෙලාවෙන් කරන් තියෙන ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලකට නැත්නම් ධර්ම සාකච්ඡාවකට එහෙම නැත්නම් කමඨහන් සුද්ධ කිරීමකට කියන්න පුළුවන්. ඉතින් අපි මෙතෙක් කල් මේ දවස් තුනේ පවත්වපු විදිහට ලිඛිත ප්‍රශ්න 90 සැසිවාරය ආරම්භ කරමු. අවස්ථානුකූලව වෙනත් අයට සභාවට ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න කියලා කරුණාවෙන් සාදරෙමු. ඍජු මහත්යන් ඉල්ලා සිටිමු. ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදියට. විස්තරයක් හම්බුනේ. ගරු ස්වාමින් වහන්සේ මම සක්මන් කරන විට මුලින්ම කරන්නේ සක්මන් මළුවේ හිටගෙන ඉන්න ස්වභාවය. හිතලා ඉන්පසු ඇවිදිනවා කියලා හිතලා එහාට මෙහාට මොහොතක් ඇවිදිමි. එවිට සහැල්ලුවක් දැනේ. වටපිටාවදී ඇහැට පෙනුනද එය පෙනුණා කියා වටහාගෙන සක්මන් කරමි. පරයන්ක භාවනාවේදී ඉඳගන්න ස්වરૂපයේ මෙනෙහි කරමින් ඉඳගත්ද විටක බොහෝ සෙයින් සිත වික්ෂිප්ත භාවයේ පවතී. අද දිනද එසේ විය. බොහෝ සෙයින් සිත විසිරුණි. වේදනාව, කැක්කම, රත්වීම, හිරිවැටීම මේ සියල්ල දෙනුනි. ඉඳගෙන ඉන්න ඉන්නට නොහැකි වීම නිසා මම සක්මන්ට නැවත ගියෙමි. එවිට ශරීරයේ ලොකු බරගතියක් වරන් ඇති විසිතට දැනුනි. අනෙකුත් කටයුතු වලදී දානෙට යන විට වැසිකිලි කැසිකිලි කරන විට බාහිර කටයුතු කරන විට ඒ ගැන සිත පිහිටයි. වරණතුළු සෑම වෙලාවකදීම මේ ස්වභාවය නැත. අර ස්වාමින් වහන්සේ මේ ස්වභාවය මගේ මේ తත්වය කරුණාවෙන් පැහැදිලි කරදී කරුණු පහදා දෙන මේ ඊට කරුණාවෙන් දෙපා නැමෙදි ඉල්ලමි. ඥානසෝ ලැබීමට හේතු වේවා. ආගෙන ඉන්නකොට පේන්නේ මේ ධක්මන වඩා ප්‍රතිපලදායකයි වගේ පරියන්කයට වඩා ඒක හොඳ ලකුණක්. මොකද අපි ලංකාවේ භාවචන භාවනා ක්‍රමයේ හැටියට සක්මනට ගරු කරන්නේම නැහැනේ. ඉතින් ඒකට ඒ සක්මන යම් ප්‍රමාණයක බලාපොරොත්තු ඇති කරන්න පුළුවන් වරින් වර. එදින්දා ජීවිතේ කටයුතු කරනකොට යම් ප්‍රමාණයක සතිය ඇති කරන්න පුළුවන්. ඉතින් මේක ඇත්තටම හුඟක් වෙලාට විපස්සනාවට බර වෙනකොට හරියන විදිය එතකොට ඉඳගෙන කරන සමාධිය එච්චර හරියන්නේ නැහැ. තමාට බලාපොරොත්තු අධිකම නිසා එනතම් වෙන මොනවාරි කාරණාවක් නිසා එතකොට කරන්න තියෙන්නේ ඉඳගෙන ඉන්න එක චාරිත්‍රාව හැටියට චාරිත්‍ර හැටියට කරනවා පුළුවන් තරම් සක්මණින් එලඹ සිටි සීයේ ඉරියව්වේ හිත පැවැත්වීම නිකන් සාමාන්‍ය දල දල මට්ටමින් කරගෙන යන එකයි කරන්න ඕනේ. ගැඹුරුවට ඔසවන යවන තබන වගේ දේවල් වලට යන්නේ නැතුව මම ඉඳගෙන නෙවෙයි මම හිටගෙන නෙවෙයි මම ඇවිදිනවා නිදාගෙන නෙවෙයි කියලා දන්නවනම් ඒ හොඳට ඕම ඇති සක්මණේ. එදින්දා වැඩ කරනකොට Taman දන්නවනම් Taman ඉන්නේ ඉරියව්ව විශාල ගැඹුරක් නැතුවට කමන්නේ නැහැ. පරියන්කයට ගිහිල්ලත් මම දැන් ඉන්නේ කැකෑරිච්ච හිතකින්, මම දැන් ඉන්නේ වෙහෙතබර වෙච්ච හිතකින්, බර වෙච්ච හිතකින්. නමුත් මේ ඉඳගෙන ඉන්න බව මම දන්නවා කියන එක ඊටාම ලේස මාත්‍ර වශයෙන් සතිය දන්නවනම් ඒක වැඩෙනවනම් ඉවසිල්ල මේකට ඉඩ දෙන්න ඕනේ. එතකොට තමයි මේක ටික ටික ටික ටික තේරෙන්න පටන් ගන්න. ඒ වල මේ ලිපිය පුරාවට තියෙන බලාපොරොත්තු වෙච්ච මට්ටමට නොලැඹීමේ බලාපොරොත්තු සුන්වීමේ චෝදනා ස්වරූපය. ඒක ඉතින් අර තරුණ අයගේ අධික බලාපොරොත්තු තියෙන අයගේ හැටි නරකම දෙයක් නෙවෙයි. නමුත් ලොකුවට දේවල් බලාපොරොත්තු වෙන්නේ නැතුව ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දන්නකම ඇවිදිනුට ඇවිදින බව දන්නකම එදින්දා ජීවිතේ එදින්දා ජීවිතේ දන්නක මේ වැඩිවීමක් කළා තියෙනවනම් අපි බාර ගන්න ඕන එක සතිය වර්ධනයක් කියලා ක්‍රමික වර්ධනයට අනුපූර්ව වර්ධනයට පුළුවන්තරම් අනුග්‍රහ කරන නම් මේරිච්ච මනසක් අවශ්‍යයි. තලතුණා මනසක් අවශ්‍යයි. එතකොට තමන්න පුළුවන් වෙයි ඉස්සරහදී මේ තරම් ආයාසයක් කරලා ආයෝජනය කරපු චිත්තක්ෂණයක තියෙන වාසිය එහෙම නැත්නම් අතවාසිය ලබා ගන්න. ඒ නිසා බලාපොරොත්තු පිළිබඳව මොනවද කියන්නේ? ලොකු බලාපොරොත්තු ඇති කරන්නේ නැතුව ওই ලැබිච්ච දේ දිගට කරගෙන යන්න අනුකුබ්බ අනුපූර්ව ක්‍රමයට යෑමේ වටිනාකම දැනගෙන ඉවසගෙන යන්න කියන එකයි කියන්නේ බරපතල දෝෂයක් පේන්න නැහැ. ගෞරවනීය ස්වාමින් වහන්සේ ස්වභාව ලක්ෂණ දකිමින් දනමින් ගෙවියන ආනාපානයට පසුව මතුවන නිමිත්තක් ඉතිරිව නැති සමාධිසිතක් වේදනානුපස්සනාවේ සුඛ දුක්ඛ අදුක්කම වේදනා ගෙවි යාම සුඛ දුක්ඛ වේදනා ගෙවි යාමෙන් මතුවන නොදුක් නොසුව වේදනා සිතක් එකමද නැතහොත් එකම තලයක පවත්නා මොහුනවර දෙකක්ද විසඳා දෙන්න. ඉතින් මේ වගේ සංඥාව නොපෙනී යන වෙලාවක් එනවා සංස්කරණය කිරීම නැත්නම් ප්‍රතික්‍රියා කිරීම නොකරන වෙලාවක් එනවා මේ මම මේ මම නොවේ කියන දෙක අතර වෙනස නැති වෙලාවක් එනවා එක එක විදියට මේ தත්ත්වේ වැටහීම සිද්ධ වෙනවා පස් ආකාරයකට මේ විස්තර කරන්නේ රූපාකාරය සහ වේදනාකාරය. ඉතින් ඒ දෙකත් ලොකු දෙයක්. ඒක තමයි කායන පස්සන වේදනාන පස්සන කියලා කියන්නේ. නමුත් මේකම මේ ඇතුළට යන ගමනම වෙන දොරවල් වලිමුත් එන්න පුළුවන්. සංඥා දොරෙන් එන්නත් පුළුවන්, සංස්කාර දොරෙන් එන්නත් පුළුවන්, විඥාන දොරෙන් එන්නත් පුළුවන්. ඉතින් ඔය එක එක වෙලාවල් වල හැටියට විවිධ දොරවල් වලින් ඇතුළේ එකම મંદિરේට ඒක නිසා දැනගන්න දැන් මේ මං ආවේ රූපේ දිගේ නැත්නම් අරමුණ දිගේ දැන් මේ ආවේ වේදනාව දිගේ අපේක්ෂා කරන්න නැත්නම් සූදානමින් ඉන්න සංඥාවෙත් මේ වගේම වෙනස්කම් පරිණාමයක් විපරිණාමයක් සිද්ධ වෙනවා සංස්කාර වලත් වෙනවා විඥානයත් වෙනවා මේක තමයි එතකොට භවනා මොරච්ච ගතිය කියන්නේ දැකපු දේ තවත් පැත්තකින් දැකීම මේක විවිධාංගීකරණේ විචිත්‍ර වීම ආදි වශයෙන් භාවනාදී සඳහන් කරලා තියෙනවා ඒ නිසා දැකලා තියෙන්නේ පහෙන් දෙකක් දල වශයෙන් ඕකෙම ගැඹුරකුත් තියෙනවා. තව නදක උපතිකට තුනකුත් තියෙනවා. ඉස්සරහට එක එක එක එක පෙන්වන්න පටන් ගන්නවා. ගෞරවනීය ස්වාමින්ද්‍රයන් වහන්සේ මා નિયમિત කාලසටහනට අනුව සක්මන් භාවනාව පුරුදු කරන විට මුළු පැය පුරාවටම මාගේ සතිය පැවැත්විය හැකිය. එනම් ශබ්ද ඇසෙන විටත්, රූප පෙනෙන විටත්, වේදනාවක් දැනෙන විටත් ඒවාද දැනගනිමින් සතිය පවත්වමි. තවද යන සෑම තැනකදීම කරන කියන කටයුතු වලදීද ඒ බව දැනගනිමින් කිරීමට බොහෝ දුරට ශ්‍රීපත් වේ. ඒත් ස්වාමීනි පරයන්ක භාවනාවේ සිටන විට ආශ්වාස ප්‍රශ්වාස 10ක් පමණ මෙනෙහි කරන විට සිතිවිලි ධාරාවක් පැමිණ මූල කර්මස්ථානයේ බිඳියයි. නැවතත් ආයාසයෙන් තොරව මූල කර්මස්ථානයේ සිට පැමිණෙයි. ස්වාමීන් වහන්සේ මූල කර්මස්ථානයේ බිඳියාමත් හිතවිලි ගලා යමත් නැවත පැමිණීමත් එකම ආශ්වාසයක හෝ ප්‍රාශ්වාසයක සිදුවී ඇති බව වැටහින් යයි. මේ මාහට පහදා දෙනසේක්වා. වහන්සේට උතුම් නිවන් සුව ලැබේවා. ඉතින් වැටී යනවනම් ආය මොකද්ද පැහැදිලි කරලා දෙන්න තියෙන්නේ අන්තිම වාක්‍ය දෙකේ තියෙන්නේ මට මෙහෙ වෙන කළ වැටී යනවා. ඉතින් ඒකට පිළිබඳ ආය කාගවත් අර්ථකථන ඕනේ නැහැ. ඒ ආශ්වාස ප්‍රශ්වාස 10ක් 12ක් යනවනම් අදිෂ්ඨානයක් ගන්න මට මේ 10 12 14ක් 15ක් කරගන්න ලැබේවා. ඒක කරාට පස්සේ තහවුරු වුණාට පස්සේ 18ක් 20ක් කරන්න ලැබේවා කියලා ටික ටික ටික ටික අල්ලගත් එක දිගේ ඉදිරියට යනකොට හිත පිට යන தත්ත ක්‍රමයෙන් අඩු වෙන්න නම් ආනාපානයේ හුරුව ආනාපානයේ සුවදකම ආදගතිය වශීකරගත්ත ගතිය වැඩි කිරීම තමයි මේකට තියෙන උත්තරේ. ඒකට ඉතින් බොහොම හිමීට අඩි 4-5ක් ඇවිදින්න පුළුවන් බබේ පහක් හයක් යන්න පුරුදු කරන හැටි හයක් හතක් යන්න පුරුදු කරන හැටි විතක්කා වෙන විශේෂත්‍ය දැනුමක් මොකුත් නැහැ. පුංචි බබාට මොන දැනුමක් නැහැ. එයා හතයි හතයි කියන්න ඉගෙන ගන්න. හතයි හතයි කියන්නේ තම්මා බබා නෙවෙයි. හත කියපස්සේ ඒක ටික ගාණක් නැහැ. යෝගේ සක්මනෝ පරියන්කේ කොම කරලා ඔකට වෙඩි ටිකක් තව සතියේ ඉන්න පුළුවන් ගතිය මූල කර්මස්ථානේ ඉන්න පුළුවන් ගතිය වැඩෙන ගතියකට උදව් කරන්න පුළුවන් නම් බලාපොරොත්තු වෙන්න බැරි ගැම්මක් ගන්නවා ඉස්සරහට. මේ තියෙන එකම දිගටම කරගෙන යන එක තමයි විස්තර කිරීමක් අවශ්‍ය වෙන්නේ. දිගට දහිතෙන් කරගෙන යන එක තමයි දෙන්න පුළුවන් උපදේශය. ගත්තර ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව පුරුදු පුහුණු කරන විට සිත කායතම යොමු වී ඇති බවද පාදවල ස්තවීම තැබීම පිළිබඳවද සිත යොමු වී තිබේ. සක්මන් භාවනාව විනාඩි 45ක් පමණ කරන විට මෙනෙහි නොකිරීමකින් තොරව පාදවල ක්‍රියාකාරීත්වය මනාව සිදුවේ. ගමන් කරන හැම විටම මෙනෙහි නොකිරීමකින් තොරව ඒ ක්‍රියාවට සිත යොමු වේ. සක්මන තුළදී පාවෙන සැහැල්ලු බවක් දැනේ. මේ පහදා දෙන්න. සමහර වෙලාවට ඇත්තටම අර එකම භාවනා මධ්‍යස්ථානයේ එකම ධක්මම් මළුවේ නිචිපතා කරනකොට ඒ හුරු ගතිය නිසා ඒකට තියෙන මේ ඇඳුරුම්කම වැඩි වෙන්න නිසා ඉබේම වගේ සිද්ධ වෙනවා. නමුත් අපි වෙන භාවනා මධ්‍යස්ථාන කියලා වෙන සක්මනට කියලා වෙන සෙනඟක් මත කරනකොට ආයශරයක් අහිත කෝල වෙන්න ඉඩ තියෙනවා. හිත කෝඩු ගති පාන්න ඉඩ තියෙනවා. ඒ නිසා අනායාසයෙන් සක්මන වෙනවනම් කමක් නැහැ. හැබැයි ආය ආයාස කර කරන්න වුණොත් ආය හිත කෝල වුණොත් මෙනෙහි කරමින් ඒක කරන ක්‍රමය අමතක කරන්න නරකයි. අතවාසියට ඉබේම යනවනම් යන්න දෙන්නේ. හැබැයි හැමදාම ඕක හම්බ වෙයි කියලා හිතන්නේ. ආය ගැස්සුනොත් වම වශයෙන් දකුණු වශයෙන් මෙනෙහි කරමින් යන්න පුළුවන් ක්‍රමේ අමතක වෙවි නැත්තම් මේ ක්‍රමේ හොඳයි. හැබැයි මේ ක්‍රමේ හැම තැනදීම හැමදාම කරන්න පුළුවන් වෙයි කියලා අදි탁සේරුවකට ගියොත් බලාපොරොත්තු සුන් වෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා මේ වගේ වැඩමුළුවකට සම්බන්ධ වුණා මේ වගේ ප්‍රතිඵල තියෙනවා. නමුත් ස්ථානේ මාරු වෙච්ච ගමන් ඕක කැඩෙන්න ඉඩ තියෙනවා. කැඩුනොත් ඒක පස්සට යමක් නෙවෙයි. ඒ මුල පියවර ආධුනිකයෙක් වශයෙන් වම දකුණ කියලා මෙනෙහි කරන්න පුළුවන් මූල ක්‍රමය ක්‍රම වේදය අමතක කරන්න එපා. මේ වෙලාවේදී මේ ක්‍රම වේදය කරන්න කියලා මේ ස්වභාවික ගලනේ වාද කරගන්නත් එපා. මෙන්න මේ දෙක යෝගාවචරයේ අවස්ථානුකූලව කිරීමට දක්ෂ වුණොත් ඒ යෝගාවචරයට ආරමුණු මාරුණත් භවන මධ්‍යස්ථාන මාරුණත් ගුරුවරයා මාරුණත් සතිය කඩා ගන්න නැතුව යන්න සූර වෙන්න පුළුවන්. අවසරයි ගෞතම ස්වාමීන් වහන්සේ ආනාපාන සති කර්මස්ථානයේ වඩ විට සති නිමිත්ත කර්මස්ථානයේම හොඳින් පිටයි. හුස්මවල පෞද්ගලික ලක්ෂණය මුලින් දැනී ටික වේලාවකින් එය පොදු ලක්ෂණ බවට පත්වේ. ගොරෝසු දිග කෙටි සීතල උණුසුම් ගති නැති වී හුස්ම ඉතාසියුම් බවට පත්වේ. හරියට හුස්ම නූලක් මෙන් දැනේ. මේ මොහොතේ හුස්මවල ස්වභාවයට විනිවිදී යන අයුරු වැටහේ. ටික වේලාවකින් හුස්ම පාවා නොදැනෙන මට්ටමකට පත්වේ. කිසිදු නිමිත්තක් නොදැනේ. සිතද කයින් වෙන් වී අවට ලෝකයෙන්ද වෙන් වූ ආකාරයක්ද දැනේ. හිස් අවකාශයක සිද්ධ බවක් දැනේ. විනාඩි 15ක් 20ක් වැනි වේලාවකින් කය ගැන දැනීම ඒමට පෙර ගැස්සීමක් ඇතිවේ. මේ විටින් විට සිදුවේ. භාවනාව අවසන් වන විට කයට අප්‍රාණික ගතියක් ඇතිවේ. ඒ ටික වේලාවකින් හාන්සි වී හිතීමින් නැතිවේ. මේ ඇතිවන ලක්ෂණයන් ගැන කරුණාවෙන් පාදා දෙන්න. ත්‍රිවංශ සරණයි. ප්‍රවත් එච්චර එච්චර කල් අල්ලන දේවල් නෙවෙයි භාවනාවත් එක්ක මුලින් මුලින් ඒ දැනෙන ලකුණු එකක්වත් ඉෂ්ටිරයි කියලා හෝ කහීන බලාබල බලබලා හෝ පේන බලබලා ඉන්න දෙයක් නැහැ. මේ දකින්න දේවලුත් ආනපාන සාපේක්ෂව හෝ ආනපාන කරනකොට හිතේ යන ඇතිවන ආකල්ප හෝ ඒකාකාරී ගතියක් නැහැ. අන්න ඒකට වෙනස් වෙන්න ඉඩ තියලා වෙනස් වීමට විවෘත වෙලා විවෘත මනසකින් භාවනා කරනවා නම් මෙතනදී නිදර්ශන හෝ අර්ථකතන හෝ ඇයි මෙහෙම වෙන්නේ කියන එක අවශ්‍ය කරන්නේ මොකද Tamanට තේරෙනවා පෙරලෙනවා මේක. ආනාපානෙත් පෙරලෙනවා ආනාපානෙ පෙරලීම නිසා ආකල්ප වල වෙනසකුත් ඇති වෙනවා. මේ එකක්වත් උත්තර දෙන්න වෙලා එනකොට එයා ගිහිල්ලා ඉවරයි. ඒ වගේ විවෘත මනසකින් යන්න නම් කාය ජීවිත নিরপেক্ষ වෙන්න ඕනේ. කාය පිළිබඳ හෝ ජීවිතය පිළිබඳ අපේක්ෂා තියෙන එකට පොඩ්ඩ වෙනස් වෙච්ච ගමන් කේන්ති යනවා, නුරුස්නා ගති පහළ වෙනවා. ඇයි මෙහෙම වෙන්නේ කියලා ප්‍රශ්න කරනවා. ඒ නිසා තමයි මේ ඉපදුනා ඉපදිලා තියෙන මේ ඉන්ද්‍රිය ධර්ම ටික වඩා ගන්න කාය ජීවිත নিরপেক্ষ භාවය පරියන්කේ මුලදිම අදිෂ්ඨාන කරන්න අනිත්‍ය ලක්ෂණයට නැත්නම් අනිත්‍ය සංඥාවට ඉඩ දීලා යන්න එතකොට උත්තර ඉල්ලන්නේ කාගෙන්වත් මේක මට දරාගෙන ඉදිරියට යන්න පුළුවන්ද කියලා බලන්න යන්න යන්න හිතේ ප්‍රතිශක්තිය වැඩිවීමක් එන්නතක් ලැබුණා වගේ ශක්තියක් එන්න පටන් ගන්නවා. බාහිරේ උත්තර හොයනවායි කියලා කියන්නේ මේ ගමනට බාධා කරලා සැකමසු ගතියක් ඇති කරනවා. සැකමසු වෙන්නේම කාය ජීවිත අපේක්ෂාව වැඩි නිසා. ඒක පාවා දීලා ඒක පුදලා කරගෙන ගියොත් මේට වැඩිය අභීතව ඉදිරියට යන්න පුළුවන් ශක්තිය ලැබෙනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ මා ආනාපාන සති භාවනාව කරන විට පහළට හෙළන විට උණුසුම්වත් ඉහළට ගන්නා විට සිසිල්වත් දැනේ. මෙසේ හුස්ම වාර 5ක් 6ක් පමණ සිතට දැනේ. පසුව කය නොදැනී යනවා. හිතත් නොදැනී යනවා. නිින්ද යාමක්ද නොවේ. ඉවත් ස්වාමින් වහන්සේ මේ කුමක්ද කියා පහදා දෙන්න. ඒකට විස්තර ඕන කරලා තියෙන්නේ මේ தත්තර බයක් හෝ මේ தත්තර පිළිබඳ අනිශ්චිත භාවයක් හෝ සැකයක් තියෙනවා. ඒ නිසා බලන්න මේ දැනි දැනි තිබුණ අරමුණ නොදැනී යනකොට තමන්ට සැකයක්ද බයක්ද අනිශ්චිත භාවයක්ද ඒකාකාරී ගතියක්ද මොකක්ද දැනෙන්නේ? එහෙම දැනෙන්නේ නැතුව අනවශ්‍ය විදියට මේක ඇයි කියලා අහන්න යන්න එපා. මේ ඇති වෙච්ච தত্ত্বය කටුකොහලක් අස්සේ ඉඳලා එලිමහනකට ගියා වගේ දැනෙනවනම් ආයෙ කටුකොහල විස්තර හොයන්න යන්න එපා. ආතතිගත තත්ත්වික අසහනයක ඉඳලා අසහනේ නැත්තනකට ගියා නම් විස්තර අහන්න එපා. දැන් මේ දැන් තියෙන එක අසහනයක් දැන්පත් වෙච්ච தත්ත්වයේ අසහනයක් නම් විතරයි ප්‍රශ්න කරන්න ඕන. නමුත් මේ ලියවිල්ල නැහැ වාතාවේ නැහැ මේ විදිහට අරමුණ ගෙවි යෑම Tamanට දැනෙන්නේ හොඳ දෙයක් විදිහටද නරක දෙයක් විදිහටද කියලා. එතනයි කමඨාන සුද්ධ කරන්න අවශ්‍ය කරන ප්‍රධානම අරමුණ ප්‍රධානම ලක්ෂණේ තියෙන්නේ සමන් කැමැති මේ ලියපු එකනාගෙන් අහන්න මේ විදිහට අරමුණේ තැම්පත් වීම, කයේ තැම්පත් වීම වෙනකොට Tamanගේ හිත දකින්නේ ඒක සාන්තිකර තත්වයක් විදිහට නැත්නම් අනිෂ්ඨිර බය එළවෙන චකිත සුළු තත්ත්වයක්ද කියන එක සභාගත කරනවා නම් මම හිතනවා සාකච්ඡාවට ධෛර්යයක් වෙයි කියලා. කැමැතිද ඒතරතුරු දෙන්න මේ ප්‍රශ්න අපේ කරා. එමෙ නැත්තම් ධෛර්ය වෙලා ඉදිරියට කරගෙන යන්න කියන එකයි කියන්නේ. ඉමත් ස්වාමින් වහන්සේ දකුණු නාස්පුඩුවේ යටපැත්තේ හුස්ම ස්පර්ශ වන තැන සිත ධාන ආශ්වාස ප්‍රශ්වාස බැලුවා. සිත හුස්මට ඒකාග්‍ර වුණා. මුලැමැදක වශයෙන් බලද්දී ආශ්වාස ප්‍රශ්වාස වෙනම හඳුනා ගන්න බැරිව එක එකඟ සිතක් ඇති වුණා. ඒට ඇතිවීම නැතිවීම බැලුවා. ඇතිවීම නැතිවීම ක්‍රමයෙන් වැඩි වී ශාන්ත මෙන්ම පටන් ශාන්ත වෙන්න පටන් ගත්තා. සිත සතිමත් වී සමාධි වුණා. මේ අවස්ථාවේ ප්‍රීතිය ප්‍රස්තාද්‍ය බහුලයි. තේලු නිමිති නැතිව ගියා. අනිමිත්තක සිත පැවතුණා. ක්‍රමයෙන් සමාධිසිත නිසා කය තදවන්න පටන් ගත්තා. සංස්කාර උඩු අතට ගලන බවක් පේනවා. ආලෝකයකින් මා වට කරගෙන ක්‍රමෙන් සමාධිසිත බැස්සුවා. මා හරිද ස්වාමීනි? මේකදී අර මුලමඳාක පේන්නේ නමුත් මම ඇතිවීම නැතිවීමට ඉච්ච දැම්මයි කිව්වහම එලහරකයි මීහරකයි වගේ. මුලමඳාක කියන්නේ ඇතිවීම නැතිවීම තමයි. මුලමඳාක නොපෙනී මම ඇතිවීම නැතිවීමට ඉච්ච දැම්මයි කියනොට මේ ප්‍රායෝගික ඥාන, භාවනා ඥාන ඉක්මවලා මේ චින්තාමය ඥානයක් පටවන්න ගිහිල්ලා. ඒතර මේ සංස්කාර උඩට යනවා මං සමාධිත පල්ලෙහාට බස්සනවා කියනකොට ආයෙත් සංස්කාරයක්. ආයෙත් කරපු දෙයක් එහෙම නැත්නම් චින්තාමය ඥානයක්. ඒ නිසා භාවනාදී සිදුවෙන දේ මිසක්කා තමන් ඒකට අත ගන්න ගියොත් පෑදීදී බොරදියක් වඩටපත් වෙනවා. අනාකූල ප්‍රවාහයේ ආකූල වෙනවා. මේකේ තියෙනවා ආකූලතා දෙක තුනක්. ඒ නිසා මේ භාවනා යනවනම් ඒ යන්නේකේ තියෙන தত্ত্বය ඇතියට විස්තර කරනවා මිසක මට මුලැඳාක බලන්න බෑ. හැබැයි ඇතිවීම නැතිවීම බලන්න පුළුවන් කියනවනම් එතන හොඳටම තේරෙනවා භාෂාව වරද්දාගෙන මේ වචන වල තියෙන අර්ථය වරද්දාගෙන. ඒ සංස්කාර උඩට උඩට යනවා කියනවනම් ඒත් මොකද්දෝ පටලයි. එහෙම සංස්කාර කියලා කියන්නේ රූප ධර්මයක් නෙවෙයි මේ උඩ පහළ යන. ඒ වැටහෙන විදිය හිතාගත් එකක් ඔය වැටහිලා තියෙන කියලා මට හිතෙනවා මේ ඇහෙනකොට. ඉතින් සමාධිය මම බැස්සුවයි කියනකොටත් ඒත් අයියා වෙන්න ගිහිල්ලා එක්කනත් අක්කා වෙන්න ගිහිල්ලා. මේ සමාධිය බහිනවා දැක්ක කියවන එක වෙනම කතාවක්. මේ මම බැස්සුවයි කියනකොට ජම්බාර බැස්සනවා වගේ වෙන්න බෑ. ඒක නෙවෙයි සමාධිය කියන්නේ. ආන් ඒ වගේ තියෙනවා මේ මේ කඩාගෙන පයින් ගතියක් මේ ටිකත් පුළුවන් තරම් අඩු කරලා නිසින්ින්ද භාවනාවට යන්න අරින්න. එතකොට ප්‍රකාශයෙන්ම තේරෙනවා. මට මේ වෙච්ච දේ ප්‍රකාශ කරන්න කියලා පැටලිලා දන්නෙත් නැහැ. එහෙම නැත්නම් වෙච්ච දේම මේකද කියන දන්නේ නැහැ. කොයි දේ වුණත් යෝගාවචරය වගේ කියන්න ඕන යෝගාවචරය දෙන වார்த்தාවට මම කතා කරන්නේ වார்த்தාවට අනුවයි මේකේ තියෙනවා වණ්ඩ හදපු ගතියක්. රිංගවණ්ඩ හදන ගතියක් අන්නේ ටික තමාම ධර්ම කෞරේ යුක්තව කරන දේ පැත්තක දාලා තියෙන දේ ඇති ඇටියට වார்த்தා කරනවා නම් තව හොඳ හොඳ දේවල් බලා ගන්න පුළුවන් කියලා මම සාතික කරනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ පරයන්ක භාවනාවේදී ආශ්වාස ප්‍රශ්වාසයේ දෙස බලා සිටීමේදී හුස්ම රැල්ල නාසිකාග්‍රයේ ඉතා සියුම්ව ස්පර්ශ වෙයි. සමහර අවස්ථාවල ඊට වඩා ටිකක් ගොරෝසු අන්දමින් ස්පර්ශ වෙයි. මේ වායෝ ධාතුව වශයෙන් හැඟෙයි. මෙසේ ආශ්වාස ප්‍රශ්වාසයේ දෙස බලමින් පැය භාගයක් විතර යන විට පොළොවට හැපෙන තැන්වලින් වේදනාව ඇති වෙයි. සමහර අවස්ථාවල වේදනාව වැඩි. සමහර අවස්ථාවල අඩු බවක්ද දැනේ. ඒ දරා ගනිමින් ආශ්වාස ප්‍රශ්වාසයේ දෙස බලා සිටිමි. මෙහිදී කය පොළව සමග ස්පර්ශ වීම නිසා තද බවක් දැඩි වේ. දැඩි බවක්, රළු බවක් දැනේ. මේ පටවි ධාතු වශයෙන් හැඟේ. වේදනාව විඳ දරාගෙන හුස්ම රැල්ල දෙස බලා සිටීමේදී ශරීරයේ උණුසුම් වී දහදිය දැම්මේය. මේ තේජෝ වායු වශයෙන් හැඟේ. සමාන තේජෝ ධාතු වශයෙන් හැඟේ. මේ කාලය තුල කටේ කෙල එක්වරක් හෝ දෙවරක් ගිලේ. මේ ආපෝ ධාතු වශයෙන් හැඟේ. මෙම හැඟීම නිවැරදිදයි පහදා දෙන මෙන් ගෞරවණීය ඉල්ලා සිටිනවා. ඔය මේක නැවත මේක දැන් මේකෙන් හානියක් වෙලා නැහැ මේක මොනම දෙයකටවත් කලබලයක් කරලා නැතිනම් මේක තව දක්ෂ වාරයක් එන්න ආරින්න මේ උණුසුම් ගතිය මේ වැగిරෙන ගතිය මේ මේ මේ කම්පන චංචල ගති නැවත නැවතත් කිරීමෙන් තමයි පිට කෙනෙක් සාක්ෂි වෙනවට වැඩිය තමන්ගෙම අනුපස්සනාව හරහා නැවත නැවත බැලීම හරහා විපස්සනාව හරහා මේක සාහතික වෙන්න දෙන එක තමයි ප්‍රත්‍යක්ෂණය කරනවා කියලා කියන්නේ. උරගා බලනවා කියලා කියන්නේ. ඒ නිසා කියන්න පුළුවන් පාර හරි කියලා. හැබැයි කියන්න පුළුවන් පැහැදිලිම අත්දැකීම්මදි කියලා. ඒ නිසා මේ පාර දිගීම මේ අත්දැකීම් නැවත නැවත ලැබීමට කුමක් කළ යුතුද? මොන අනුග්‍රහයක් කළ යුතුද? මොන සප්පාය කරනු සලසා දීමක් කළ යුතුද? අන්න ඒක තමන්ගේ ඥාණයෙන් සලකලා දියුණු කරන්න. දියුණු කරනකොට ওই කියන අනුන්ගෙන් සාකීලන ගති අඩු වෙලා තමන්ට මේක ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන් ගතියටපත් වෙනවා. ඒක ධර්මයේ ස්වභාවයක්. ඉතින් ඒ සඳහා ධෛර්යයෙන් කටයුතු කරන්න කියලා කියන්න පුළුවන්. මේකද ප්‍රශ්න අවසාන ප්‍රශ්නය. අවසරයි ගරු ස්වාමින් වහන්සේ. මාස 8ක පමණ කාලයක් පුරාවටම මා සක්මන පුරුදු කළෙමි. වම දකුණ ඔසවනවා, තබනවා, ඔසවනවා, යවනවා, තබනවා යනුවෙන් පැයක පමණ කාලයක් එම ක්‍රියාව සිදු කළෙමි. එෙහිදී මාගේ සිත පිටියාමක් සිදු නොවේ. වරන් ඇතුලේ මාස 3ක් 4ක් පමණ කාලයක් වනතුරු මෙම ක්‍රියාවට හුරු වෙනතුරු සිත වෙනත් අරමුණු කරා දියුගියේ. නමුත් සමහර දවසට මාගේ සිත බලෙන්ම වාගේ මොනවා හෝ අරමුණක් ප්‍රේමයට බල කරන බව මාහට වැටහි. එම අවස්ථාවේදී මා කරන්නා වූ ක්‍රියාවටම සිත යොදවා නැවත වම දකුණ යනුවෙන් මෙනෙහි කරමි. බොහෝ අවස්ථාවල අඩියේ තියෙන සෑම වාරයක් පාසා වරාණ සක්මන නොකලත් ඉබේම වාගේ වම දකුණ යනුවෙන්ද සිතට දැනේ. මා දිනකට වැඩිම ප්‍රමාණයක් සක්මනේ නිරත වන්නේ. එෙහිදී මාහට සිදු කිසිදු අපහසුතාවක් නොවුනද පරයන්කයට ගිය විට කොන්දේ වේදනාව ඇති වේ. එක වේලාවකින් ඉරියව් වෙනස් කිරීමටම සිටේ. නමුත් ආශ්වාස ප්‍රශ්වාසයේ දිග කොට බවත් නාසයේ වම් කෙළවරක ඒ ගැටීම සිදුර බවත් මා අත්දැක ඇත්තෙමි. වේදනාව වේදනාව වශයෙන් මෙනෙහි නොකරම නැවත හුස්ම ගන්නවා පිට කරනවා යනුවෙන් කරමි. මේ ක්‍රමය නිවැරදිද? මා පරයන්ක භාවනාවට වඩා සක්මන් භාවනාවට වැඩි කැමැත්තක් දක්වමි. සක්මනේදී පරයන්කට වඩා සිත එක අරමුණක තබා ගැනීමට හැකියාවක් ඇති නිසා සක්මන වැඩිපුර කාලයක් යොදවා කිරීම සුදුසුද? ඉදිරියට කුමක් කළද කරුණා දයාවෙන් පහදා දෙන ලෙස ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිවන් සුව. මගේ ස්වභාවය තමයි සක්මණට කොහොමඩක්වත් ප්‍රමුඛතාවයේ දීලා කතා කරන එක. නමුත් ඒ නිසා පරියන්කේට හානි කරගන්න එපා. උලන්තරම් බලන්න මේ ධක්මනේ තියෙන සුවිශේෂී ගතිය කොච්චර හිත කැළඹිලා තිබ්බත් ලෙඩ වෙලා තිබුණත් ඇඟ කඩਿੱතු ගතිය තිබුණත් වේදනාව තිබුණත් සක්මණ එකම උත්තරයක් වෙනවා. නිසා ඒක සක්මණෙන් හොඳට හිත හදාගෙන ඒ කියන්නේ වෝම් අප් කරගෙන ක්‍රීඩා කරන කෙනා පිටින් වටේ රවුන්ඩ් දෙක තුනක් දුවලා හිත කර්මන්නේ කරගන්නවා කාය කර්මන්නේ කරගන්නවා ඒකට කියන වෝමින් අප් කියලා. ඉතින් ඒ වෝමින් අප් එක තමයි සක්මණෙන් කරන්නේ. ඉතින් වෝම් අප් විතරක් කරලා ඉවෙන්ට් එක කෙරුවේ නැත්නම් ඒ තරගයක් නැහැ. එනිසා ඊට පස්සේ හොඳට ඇඟ හැදිලා කර්මණේ වුණාට පස්සේ පරියන්කට යන්න අර සක්මණින් ඇති කරගත්ත ඒ ක්‍රියාශක්තිය වීරිය වීරත්වය පරියන්ක සක්මණ දාන්න. ඒතර සක්මණික් වෙනකට වැඩි සුවදකමක් අරමුණට අල්ලා හිටින ගතියක් ඉන්න ඉරියව බලන්න පුළුවන් ගතියක් තියෙනවා නම් තමයි සක්මණ පරියන්කයට උදව් කෙරුවා වෙන්නේ. ඊට පස්සේ පරියන්කේ නැගිටිනකොට අර පරියන්කෙන් නැගිටිනකොට තිබුණෝ සතිය කඩා ගන්න නැතුව පුළුවන් තරම් සක්මණේ කියලා එහෙමම එකිනෙක එකිනෙකට අත්චිනත් වෙන විදියට අන්‍යෝන්‍ය වශයෙන් උපකාර කරන විදියට යන්න ඕනේ. මේ ක්‍රියාජීවි ක්‍රියාශෛලී ජීවිතයක් ගත කරන විශේෂයෙන්ම තරුණ වයසවල ඉන්න අය විපස්සනාවට ඒක නම් මගේ පුද්ගලික මතයක් විපස්සනාට නඹුරු කෙනා හුඟක් කාලවට සක්මණේ ප්‍රිය කරනවා. නමුත් මේ සමාධියේ තමයි අපට ධිට ධම්ම සුඛ විහරණේ ලැබෙන්නේ නැත්නම් සුඛ විහරණේ ලැබෙන්නේ ඒ නිසා ඒ ක්‍රියාශක්තියයි මේ සුඛ විහරණයයි නැත්නම් වීර්යයයි සමාධිය දෙක ගැළපෙන තාලයක තමයි වඩා හොඳ එක. ඉතින් මෙහෙම යනකොට ඇත්තට මේක ධර්මයෙන්ම හදලා දෙනවා ඒක නම් මට සාතික් කළා කියන්නේ. ඒ නිසා අතිරේක වශයෙන් එකට හිතව ගන්න එපා. දෙක ගැන දෙකේ සමතුලිත භාවයේ සම්බර භාවයේ උපේක්ෂාව ගැන හිතලා අනුග්‍රහ කරන්න කියන එක තමයි ආරක්ෂා සහිතව කියන්න පුළුවන්. ඔව් අද ඊයේ පෙරද වගේ නේ ගොඩක් ලිඛිත ප්‍රශ්න කල්යතෝම સમાપ્ત වුණා. තාම තියෙනවා පැය භාගයක විතර කාලයක්. කාට හරි සභාවට ඉදිරිපත් කරන්න තියෙන ප්‍රශ්න තියෙනවා නම් මම ඉතින් සාදරයෙන් ඉල්ලා සිටිනවා. මම අර හිතෝ ප්‍රශ්න වලට අර ප්‍රශ්න වලට උත්තර දෙන්න කැමති නම් හෝ නැත්නම් වෙන ප්‍රශ්න ප්‍රකාශන තියෙනවා නම් මේ කාලයේ වටිනාකම ප්‍රයෝජන ගන්නයි කියලා. සරයි ස්වාමීන් වහන්සේ පරියංක භාවනාවේදී දැන් හිත අරමුණට අරගෙන කරනකොට හිතේ අරමුණේම ඉන්නවා. මොකක්ද අරමුණ? හින්දීමේ කෙරෙහි. අයිය කියන්නේ නැති නේ අරමුණ කියන්නේ මොකද? ආයෙත් කියමුනේ නේද? අර හින්දීමේ කිරීම අරමුණේ ඉන්නකොට ඒක ටික වේලාවකින් ඒක සමහර වෙලාවට වේගයෙන්ම හෘද වස්තුව දක්වාම ගමන් කරනවා කියන්නේ. එතකොට හෘද වස්තුව හරියෙන් අධික ලෙස සත්‍යමක් දැනෙනවා. වෙලාවට හිත වික්ෂිප්ත වෙනවා. පෘථක් වෙනවා. ඒ ඒ ගතිය කරගෙන යන භාවනාවට බාධා කරනවා. ඒ වගේ ස්වરૂපයක් දැනෙනවා. එතකොට කය කය කියන ස්වરૂපේ නෙමෙයි කය ඉස්සරහට ගොඩාක් නොවිදින ඉඳී නෙවෙයි. කය එහෙම ඉදිරියට නැරඹෙලා වගේ දැනෙනවා. ඒ දැනීමක් පමණද නැත්නම් ඇත්තටම කය ඒ විදිහට මේ එහෙම කය ඇවිල්ලා තියෙනවා ඉස්සරහට. පොයින කෙනෙකුට හිතලා තියෙන ඉඳ ගිහිල්ලා කියලා නමුත් කය හොඳටම ඒක මට දැනෙන නිසා මම බලන විදිහට එතකොට කය ආයි කෙලින් කරනවා. ඒක සුදුසු නැද්ද? එතකොට හැබැයි අරමුණ වෙනස් වෙනවා. අරමුණ වෙනස් වෙනවා නේද? කය ආයම කෙලින් කරන්නේ. ඔය ඒක නිසා එතන ඒක තමයි කට උතර වෙන්න ඕනේ. Tamanට මේ අපි හිතානේ ඉන්නවා කුජුං කායන් කියලා කියන්නේ මේකයි කියලා. එහෙම පටන් අර ගන්න. පටන් ගන්න ඉන්නකොට භාවනාව හරියනකොට මේ ඇඟ එයාට සුසුසු විදිහකට රැමෙනවා. ඒක දැක්ක ගමන් අපිට ලැජ්ජා හිතිලා ආය අපි ඒක කෙලින් කරනවා. කෙලින් කරනකොට හැල හැප්පෙනවා. ඉතින් ඒකට ප්‍රශ්නයක් එනවා මම දැන් මේ භාවනා කරන්න මේ தත්වෙදී කළ යුතු අනුග්‍රහය මොකද්ද? එහෙම නැත්නම් මේ කළ යුතු සත්ක්‍රියාව මොකද්ද කියලා. ඉතින් ඒකට බලන්න ඕනේ දැන් භාවනාව මූල කර්මස්ථානයේ පිම්බීම හැකිලිම යද්දී මේ කය නැමෙනවා කියන එක මම හිතලා කරන එක නෙවෙයිනේ. චේතනා විරහිතව කරනවා. එතකොට මේ නැමිලා තියෙන බව දැනගෙන ඒකට ප්‍රතික්‍රියා කරන්න නැතුව දිහිත් කරදර කරන්න නැතුව එහෙමම ඉඳගෙන ඒ නැමිලා විකෘති ඉරියව්වක ඉන්නේ. නමුත් මට පිම්බීම හැකිලිම බලන්න පුළුවන්ද කියලා. පිම්බීම හැකිලිම මට තාම පේනවාද මේ ඇදවිච්ච ඉරියව්වේ විකෘති ඉරියව්වේ පිම්බීම හැකිලිම පේනවාද කියලා දකිනවනම් දැකලා ප්‍රතික්‍රියා නොකර ඉන්නකොටම ඉබේම කය නැගිටිනවා. එතකොට තද වෙලාවේ දැනෙනවා. ඒ කියන්නේ නැමිලා තියෙනකොට. එහෙම උදරේ ප්‍රදේශ තද වෙලා. ඒ කියන්නේ අපි දැනගන්නේ දැන් පිටපොට ගිය බව. බෙල්ලේ කොරිදෙනවා, කොකොන්ද රිදෙනවා. ඉතින් ඒ කියන්නේ කයම Tamanට ඕනේ කරදර ඉරියව්වකට ගිහිල්ලා. අපි කියලා නෙවෙයි යන්නේ, Taman කියලා නෙවෙයි. ඉතින් ඒකකොට වැටෙනවා. වැටෙනකොට බලන්න මෙතෙන්දි මම යෙදිලා මේක ඍජු කරන්න යන්නේ නැතුව මෙහෙමම ඉඳගෙන මේ වේදනාවක් දැනෙනවා පිම්බීම හැකිලිමක් දැනෙනවා මේක මේක දැක කරාට කමක් නැද්ද වේදනාවයි පිම්බීම හැකිලිම දෙකම තදින් දැනෙනවනේ වේදනාව අපි ඉල්ලපු එක කරන්න වේ. බිම්බිම ඇකිනව අපි ඉල්ලපු එක කරනවා. අපේ ගණුතුන දෙන බිම්බිම ඇකිලමත්. වේදනාව ඇවිල්ලා තියෙන මේ ඇඟ එයා කරගන්න කියලා මාරු වැටිලා. මම මේක හදන්න නැතුව ඒක එහෙමම තියේදී වේදනාවක් නැතිකොට බිම්බිම ඇකිලිම කොහොමද වේදනාවක් ඇතිකොට බිම්බිම ඇකිලිම කියලා බලපුවාම ඒ බැලීම තුලින් සිදුවෙන වීර්යයෙන් ඇඟ නැගිටිනවා. වේදනාව තදින් දැනෙනවනම් මරිච්චානේ. මැරිච්චාවයි දැන් ඇඟට දුන්නාට පස්සේ පැසිය හිටපන් කියලා ඌ ගිහිල්ලා බෙල්ල දානවා නම් උගුලකට මම මොනව කරන්නේ ඌ ගෑම්බට ඕන්න මැරිච්චා ඒක මෙහෙ කරන්න එපා දැන් මම මැරෙන්න බයයි නෑනේ කෙනෙක් උනාට පස්සේ මොන මරන්නද බයයි එහෙම නැත්නම් මැරුණට හොඳයි කියලා. ආනේ මාත්‍යමදී අපි කවදාකවත් කුණු වෙන්න දෙන්නේ වල්ලනවා වල්ලනවාමයි. අපිට අනික් භාවනා කරගෙන යන්න තියෙන්නේ බෑ. ඒ නිසා බාඩි තුනක්වත් යට කරනවා. අය බය වෙන්න එපා. අපි මේ ඉල්ලලා තියෙන්නේ ආදානාගාරයක් නිසන් වයින්ද කියලා. එහෙනම් අපේ දායකයෝ එහි ඇවිල්ලා බලයි මෑ නැති භාවනා කරන්නේ නැහැ කියලා. ඒ දායකයෝ අපේ දායකයෝ ඔක්කොම ගෞතම බුදු සාසනේ දායකයෝ බය වෙන්න එපා රුපියල් 27000 යන්නේ සම්පූර්ණ මරණයට. අපි දෙක තුනක් කරලා තියෙන ඉතාලම අඩුවෙන් චිතකය හදලා දෙනවා ඉතාලම අඩුවෙන් පෙට්ටිය දෙනවා ඉතාලම අඩු පාරක කියන්නේ එහෙම නැති මන් දන්න සුගතියට යන්නේ ඈ මන් දන්න සුගතියට යන්නේ ඉතින් මෙහෙම තැනකදී මරුණා මම ඇහුන්නේ මෙහෙම තැනකදී මරුණොත් සුගතියට යයි මම ඒක නම් මන් දන්නේ අපි මෙතෙන්ද ගෙනියන්න මේ පල්ලෙහා චිත්තකෙට ගෙනියන බව වග බලා ගන්න. ඒ වුණාට ඒ නිසා ඉඳ ගන්නකොට ඉඳ ගන්න කාය ජීවිත নিরপেক্ষව ඇඟට කියන්න මෙන්න ඔබට ඉඩ දීලා තියෙනවා. අඩි 4 4 ඉඩක් දීලා තියෙනවා. පහසුවෙන් හිටපන්. ඉතින් එයා යනවනම් ඇද වෙන්න ඒක අපි වග කියන්න ගිය ගමන් අපි මේ වැඩ පිළිවෙලට ඇඟිලි ගහපු ගමන් ඇඟත් අපිට විරුද්ධ වෙනවා හිතත් අපිට විරුද්ධ වෙනවා. හොඳට බලන්න මේ විකෘති මනසේ විකෘති කායේ වේදනා මැද මට පිම්බීම හැකිලිම ස්වභාවයෙන් පේනවාද? පේනවා නම් අවශ්‍ය නම් ඉරියව සකස් කරන්න ළඟ ළඟ පිම්බීම හැකිලිම මෙනෙහි කරන්න. එතකොට වීර්යය එනකොට අර ඇකිලිච්ච බැලුමකට උලංග ගන්නකොට නැගිටලා එනවා වගේ මේ ඇදවිච්ච එක මෙනෙහි කරන්න එපා. ශරීරයේ වෙච්ච එක මෙනෙහි කරන්න බෑ. ඒක අපි එයා ඉල්ලලා ගත්ත එකනේ. මෛත්‍රී කරන තැන පිම්බීම හැකිලිමත් එක්කනේ. පිම්බීලා හැකිලිම ළඟ ළඟ මෙනෙහි කරනකොට මේ සමාධි වීර්ය දෙක සමබර වෙනකොට කය මැදට යනවා. වීර්ය වැඩුණොත් ඉද්ද ගැහුවාගේ හිතෙනවා. සමාධිය වැඩුණොත් නැමෙනවා. දෙක සමවර කිරීමෙන් තමයි තදුපග විරිය වාහනතා කියලා මේ වෙලාවේදී යෝගාවචරය කළ යුතු ධෛර්යයක් තමයි ගැළපෙන වීර්ය තියාගන්න. කොනට වැඩි කලබල කෙළුවොත් එමේ ඉද්ද ගැහුවාගේ හිතෙන එකට සමාධිය කඩලා යනවා. සමාධිය වැඩුණොත් වීර්යයට බාධා කරනවා. මේ දෙකේ ඉන්ද්‍රිය සමත්ත ප්‍රතිපාදනතා කියලා මේකට කියනවා. ඒ වගේම තදුපක විරිය වාහනතයිට ගැළපෙන වීරියක් දෙනවා කියන එක පොතෙන්ද ගිහිල්ලා මිසක් යන්න ඉස්සලා කෙනෙකුට පොත් බලලා කරන්නත් බෑ. ගියාට පස්සේ මේකට සූදානම් වෙලා නැතුව කරන්නත් බෑ. ඒක භාවනා පටන් ගන්න කෙනෙකුගේ ප්‍රශ්නයක් නෙවෙයි. ටිකක් දුරට භාවනා කරගෙන යනකොට ප්‍රශ්නයි. ඒ නිසා ඒකට පරිශන කරලා බලන්න මෙනෙහි කරනවා නම් මෙනෙහි කරන්න පුළුවන් තරම් අර පිම්බීමක් කියන්නේ. සතිටි කෙලෙයි කරන්න දඟලන්න වෙනවනම් ඒක වෙච්ච දෙයක් අතර. ලැජ්ජාවට ආදී බයල මේ සබකෝලයට හරි වෙච්ච දෙයක්. පුළුවන් තරම් ඒක භාවනාවටම වෙන්නදලා මූල කර්මත්තානේ මෙනෙහි කරන එකයි තියෙන්නේ. හැබැයි ශරීරේ කෙලින් කිරුවයි කියලා අකුසලයක් සිද්ධ වෙනවා, පාපයක් සිද්ධ වෙනවා. එහෙම එකක් නැහැ. හැබැයි අරමුණ කැඩෙනවා. කඩා ගන්න නැතුව ගෙනියන එක තමයි දක්ෂකම වෙන්න ඕන මෙතන. ආසරයි ස්වාමීන් වහන්සේ සාමාන්‍යයෙන් මම මෙතෙක් කල් භාවනා කරද්දී වේදනාව ඔස්සේ තමයි මගේ භාවනාව නැතරට ගියේ. දැන් වල මම භාවනා කරද්දී අවස මට තදට බන මොනදේ එළවලන ටිකක් සෙහෙන් ඉන්නකොට තදට මගේ ඔළුව කැක්කුණ කුයි බඩ දඟලන වෙලාව මගේ ස්ට්‍රයිටිස් වැඩි වෙලා අප ප්‍රශ්න තදටම ආවා. නමුත් මම ආනාපානය තුල හිටියේ මේ සද්දටම ආපු ඒ ගති ස්වභාවය අර ආනාපානයේදී අපි සිය පිටෝ සිය පෙරටු කරගෙන ඉන්න කියලා සති නිමිත්ත කියලා සංඥාචකට කියා දෙන තැන ඒ සති නිමිත්ත දිහාට හිත යොමු කරනවා වගේ අර දැනෙච්ච වේදනාවට හිත යොමු කරලා ඒ ස්වභාවය හොඳට හිතට හසු වෙද්දී ආනාපානයත් මේ සමග තියෙද්දී ආනාපානය විටක වේගවත් වෙනවා ආපහු වේදනාවට හිත බර වෙනවා මේ දෙක තරමක් වගේ වර ටික ඒ තරංගෙන් ආනාපානය එක්කම හිටිය නිසාම ඒන් ඇතිවෙච්ච අර ශක්තිමත් බව නිසා නොහිතූ නොසිතූ විදිහට වෙනදට වඩා වෙනස් ආකාරයකට මට ඊට කලින් වේදනාව බොහොම හැමින් ගෙවි ගෙවි ගෙවි ගෙවි ඡේද වෙලා යනවා දැනුනේ නැති වෙලා යනවා මේක ඊට වඩා වේගයෙන් අර මට හිතෙන හොඳට කැපෙන පිළියකින් අපකුවන් එකපාරට කැපිලා යනවා වගේ අන්න මේ ඒ රටම සාවින්නාන්තේ ඔන්න තදවීම බඩ දඟලන ගතිය හරියම ප්‍රථම විදිහට තුවසේ ක්ෂණයකින් වෙනස් වෙනවා කියලා වගේ කියන්න පුළුවන් ඉක්මනින් වෙනස් වෙලා ගියා ඒක එතකොට ආනාපාන සති භාවනාවත් එක්කම එන්න ඒකට අනදර කරන්න එපා. ඒක එක්කම එන්න ඒකෙම තමයි මේ වැඩේ තියෙන්නේ කියන එක ඔබ වහන්සේ කියා දෙන තැන මට මං හිතන්නේ ඊයේ වෙනකට වඩා තේරෙනවා කියලා මං හිතන්නේ. කියන්නේ වේදනාව ඒකයි දෙකත් එක්ක යද්දී වේදනාව වෙනස්ලා යන හැටි දකින්න පුළුවන් වුණා. මේ පාරේ ඒක වෙනසක් වෙනස් විදිහට අත්දැක්ක සාවිකාන්ත. එතකොට ඇත්තනම වේදනාව පිළිබඳ අද නුරුස්නා ගතිය, වෙහෙස ගතිය අමනාප ගති නෑ. නමුත් වේදනාව හරහා ආනපානේ බලනකොට අපි හිතනවට වැඩිය බොහෝ දෙනෙක් අත්දකින දේ තමයි ආනාපානෙ කැළඹිලා නැහැ. වේදනාව තිබුණාට හිත ගැස්සিলা තිබුණාට අර වේදනාවට ආනාපානෙද වඩා ඒක බොහොම සාන්ත සුන්දරතාවක් එක තියෙන. ඒකට අපිට ගන්න පුළුවන් කලබල වෙන්න ඕන නම් වේදනාවට ඵලයක්, තැම්පත් වෙන්න ඕන නම් ආනාපාන ඵලයක්. ඒකට හිතට අවස්ථා දෙකක් තියෙනවා. එතකොට තමයි තේරෙන පටන් අර ගන්නවා මගේ හිත වේදනාවට කැමති, මගේ හිත දුකට කැමති. ඉතින් කේන්දර චර්චුරු ගන්න කැමති, කතං කති භාවයට කැමති, වාග් බහුල්‍යයට කැමති. ඉතින් එයා අර වේදනාව ගැන කතා කර කර ඉන්නවා. නමුත් ඒ වෙලාවෙම එයාට අවශ්‍ය නම් වෙන පැත්තක සීතල වෙච්ච වතුරක් වගේ ආනපානෙ තියෙනවා. ඒකට හිත දැම්මොත් කතා කරන්න දෙයක් නැහැ. තමන්ගේ වීරත්වයේ තියෙන අරමුණ කෙරෙහි මානසිකාරයේ තියෙන මේ මානසිකාට එතනම ප්‍රතිඵල තියෙනවා. එතන මේ වේදනාවට ද්වේෂයක් නැති වෙනවා. වේදනාවට කතා කරන වෙලාවකුත් නැති වෙනවා. මේ ආනාපානෙත් එක්ක යනකොට ඒ නිසා අපි පුදුම වේදනාවට කැමැති සත්තු జాතියක්. අපි හැම වෙලාවෙම සෑඩිස්ටික්. එහෙම නැත්නම් මොන මිසචිස්ට්. මේ දුක් කරදර ගැන කී කියා කතා කරගෙන ඉන්නක විනෝදාංශය අපේ. ඒකට අවකන් දෙන්නත් කවුරු හරි ඉන්නවනම් ඕනේ ගාණක් දෙන්න ලෑස්ති. ඕක තමයි කවුන්සලින් කියලා කියන්නේ. ඕක තමයි ෆ්‍රී ඇසෝෂියේෂන් කියලා කියන්නේ. ඇමරිකාවේ එංගලන්තේ පැයකට පවුන් 30ක් ගන්න. මේ කෙලින පච අහගෙන ඉන්නවා. ඉතින් ආට ගෙදර ගියාට ගෙදර ගෑණිය අහන්නෙත් නැනේ ඌවා. වැඩක් නැනේ ඒ ගෑණි මේ කන කන කියලා. ඉතින් මේ වැඩ ඉවරලා ගෙදර යනකොට පවුන් 30ක් දීලා කවුරුත් එක්ක නිකන් වෙන පැය පැය භාගයක් පැයක් විතර කතා කරගෙන දෙනවා. ඉතින් සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියලා තියෙනවා ඒ කතා කරන අන්තර්ගතයට හිත දාන්න එපයි කියලා උපදේශකද. උපදේශනයේදී ඔයie කතා කරන්න වෙන්නේ විශ්වාසයක් දෙන්න ඔයා කියන කිසි දෙයක් මම කාටවත් කියන්නේ නැහැ. එසකොට මෙයා දොඩමළු වෙලා ඉවරනකොට කතා වෙනකොට අර තියෙන අසහන ඉවරයි. ඒක ලස්සනම වැඩේ. වැඩ දෙකක් තියෙනවා ලස්සන වැඩ දෙකක් තියෙනවා. එක්කියක් ඉන්නා මම දන්නේම කවුන්සලින් කරන. ඒගොල්ලන් කම්පැනි 100 ගණක් වැඩ කරනලු 5 දිනක් ඉන්නවලු ඒ කවුන්සලින් වලටම කම්පැනි එකම දාපු අය. ඒ කවුන්සලින් වලට දැන් මෙයා වගේ පස් දෙනෙක් ස්ටාෆ් එක ඉන්නවා ඒගොල්ලෝ ගෙදර යන්න ඉස්සලා වෙන කෙනෙක් ගාවට ගිහලා කවුන්සලින් කරලලු ගෙදර යන්නේ එක ජෝක් එකක් මම කරන්නේ මොකද මම භාවනා කරන නිසා මට මම කවුන්සලින් කරලා එමිසු කියන ගුණ වර පහල මම ගෙදර යන්න පුළුවන් මේ අම්මන්ටි කියනවා තව තැනක් තියෙනවා බොහොම ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේලා වැඩ ඉන්න තැන වැඩිම මිනිස්සු ඇවිල්ලා ඒ ස්වාමීන් වහන්සේලාට ගෙවල් වල තියෙන කංකරත්ත ලුරු දානවා ඒ හැම ස්වාමීන් වහන්සේ නමක්ම හැන්දෑවේ පැයක් කවුන්සලින් වලට පවුන් 30ක් ගෙවලා භාවනා හැන්දෑවේ වන්දනාවට යන. ඉතින් ලොකු හමුදුරෝ කියනවලු මෙහෙම ජෝක්ස් ලෝකේ තියනවාද කියලා. මේ අනුගේ කුණු කන්දල් අහලා Tamanට ඒක වැඩි වෙච්චාම Taman තව කෙනෙක් ගාවට ගිහිල්ලා ඒ කුණු බාල්දිය එතන දාන්න පැයකට පවුන් 30ක් දෙනවා. අපේ කයිවරෝ කොච්චර වටිනවද ඒ අතින්නේ. පවුන් 30ක් දෙන්න ඕනේ ඕන කෙනෙකුට ඕන තරම් කයිවරු ගාතයි කියන්නේ. මේ කයිවරෝකේ මං කියන්නේ දුකට කැමැති ගතිය. ස්වාමීන් වහන්සේ ඒකේ වෙලාවේ ඊට පස්සේ එතනින් මම මම ඒකේ වේදනාවෙන් අයිුණාට පස්සේ තියෙන ශුන්‍යතා ස්වභාවයක් කියලා කියන්න ප්‍රයක හිස් බවක් මම අත්දැක්කා. අර රබන්ස කියනා වගේ වේදනාවට සාදර වෙන කියලා තව වේදනාවක් ලැබේවා කියලා ආපහුම බලන්නට එහෙම එකක් ආවේ නැහැ. ඒක තමයි සෑඩිස්ටික් කියන්නේ. ඒක තමයි මෙසජිස් කියලා කියන්නේ අපිට ඕනේ ඒක අපේ මේ පරිණාමයේදී හැදිච්ච ගතියක් මේ ශිෂ්ටාචාරයේ හැදිච්ච ගතියක් අපි හරි ආසයි අපි ළඟ තියෙන දුක් කරදර කාට හරි කියන්නේ ඒක අහන කෙනාට මිත්‍රත්වයේ දෙන්න ඊට පස්සේ අපි වැඩේ ඒක ප්‍රපංච කරනවා ඒක භාග් බෞලියට දානවා ඒක ගැනම කච කච ඒකට කියන්නේ කතං කතිභාවේ ඒ තමයි සිංහලෙන් කච කචේ කියලා කියන්නේ. කතංගති කියලා කියන pāli වචනේ. ඉතින් මේක තමයි බුදුජානසයේ සඳහන් කරන්නේ මරණ මොහොතේ කොච්චර නැගලා එයිද කියලා මේ ඇතිවෙච්ච දුක කාගෙන කතා නොකර ඉන්න පුරුදු කරන මනුස්සයා. එමෙතන එනේන එක හන්දියක් අන්තියක් ගන්න කතා කරන මනුස්සයත් ගත්තොත් අපි මරණ චිත්තක්ෂේ නෑන කොච්චර වික්ෂිප්ත වෙයිද? කාට කියන්නේ? කවුරුත් නෑ අහන්න. ඉතින් ඒ නිසා මේ ජීවිතේ බලන්න ඕනේ මේ පැමිණි දුක් පැනිරහයි. ඔయిత වැඩි මිනිස්සු ඉන්නේ රබින්ද්‍රනාත් tagore කියලා කියන්නේ මිරි වැඩි සංගලක් ඉල්ලා ඇඬුවෙමි දෙපා නොබැඳී ඔබ දකින්න සුලා. කුංකුම අංජන ඉඳා ඇඬුවෙමි දෙයස් නැති නවටි ඔබ දකින්න තුරා. මේ ඇස් නැති මිනිස්සුත් ඉන්නවා මේ ලෝකේ. කකුල් නැති මිනිස්සුත් අපි සපත්තු නැහැ කියලා අඬනවා. කුංකුම අංජන නැහැ කියලා අඬනවා. කියන්නේ අපිට මේ ලෝකේ දුක තේරෙන්නේ නැහැ. මේ ළඟ වෙත පැමිණිච්ච පුංචි දේ ඔය කීවකව ඉන්නවා හරියට මේ කිව්වට පස්සේ අනෙක් වෙනසයක උත්තර දෙයි කියන. කාවට උත්තර දෙන්නද? ස්වාමිනාස ඒ කියන්නේ ඒ පිළිබඳව කතා කිරීම තුළින් මම නැවතත් විදීම් ස්වභාවයට එනවා කියන එක තමයි. අපි කැමති මමත් පොරක් කියලා වෙන්නන්න. ආන්නේ. මෙච්චර දුක තියෙද්දි මට ඉවසන්න පුළුවන්. මෙච්ච ඌක තමයි කයිවරු කියන්නේ. ප්‍රශ්න අහන්නේ නැහැ කියලා කිසිම තරහක් නැහැ ප්‍රශ්න ඇහුවට තරහකුත් නැහැ. ඉතින් මට මේ එන අදහස ඉදිරිපත් කරන්න මටත් මටත් අයිතියක් තියෙනවා. ඒ ඕම නැතුව මෑණියන්ට ඔක හතරමං අන්තිය ඕක කිව්වනම් එයි මයිත් කොච්චර තරහ වෙනවද? දැන් මේ ප්‍රසිද්ධ වේදිකාවේ මං කියන්නේ මේ කියාපෑමේ ආසාව ඒක හරි හොඳයි. මොකද මේ අපි ධර්මයේත් එක්කන වැඩ කරන්නේ. අපි හතුම් මැරීම ගැන කියාපානන්නේ, හොරකමක් ගැන කියාපානන්නේ, කාමීත්‍යාචාරය ගැන නෙවෙයි, අමුත්තච් කොක්කොචනේ විචිකිච්ඡාව නෙවෙයි. අපි කියන්නේ තව කෙනෙකුට ධෛර්ය වෙන හැබැයි මේකේ යට මොකක්දෝ තියෙන සූස්තියක්. තියෙනවා ස්වාමීන් වහන්සේ. ඇත්තනේ මේ මොකද මට ඉස්සර වෙලා දැනුණට වඩා මේක ශනිකව වේදනාව නැති වෙන දෙක ඒකේ සතුටක් තියෙනවා. ඒකට ස්වාමීන් වහන්සේ ආනාපානය කනතර නොකර ඒක එක්කම ඉන්න කියන එකේ වෙනදට වඩා මට තේරුණ එක ගැන සතුටක් තියෙනවා. ඒක ගැන ඕගොල්ලන්ට වැඩිය මම සතුටු වෙනවා. <laughs> ඒ මොකද මෙහෙම ගනුදෙනුවක් මේ භාවනා මධ්‍යස්ථාන මේ භාවනා ශාලාවේ සිද්ධ වෙනවා. ඒ ගනුදෙනුව අපි කතා කරනකොට ඒක 100%ක් හොඳ වෙන්න කතා කරන්න බෑ අපිට. ඒකේ තියෙනවා කෙලෙස් වගේ. අපි ඒකත් දැක ගන්න ඕනේ. නමුත් කතා කරන්න බැරි කෙනෙකුට ධෛර්යයක් වෙන විදිහට මේක එලි දක්වන්නත් ඕන. ඉතින් ඒකනේ ත්‍රිපිටකය කියන්නේ. ওই ත්‍රිපිටකයේ තියෙන හරියක් අටුවාවේ තියෙන ওই කතා. භාවනා කරන්න ගිහිල්ලා හරි ගිය කොටස මේකයි වැරදිච්ච කොටස වෙන මොකක්වත් නැහැ. ඔක ත්‍රිපිටකය කියලා අපි ඔය හිතන මොනම ගුඪ ධර්මයක්වත් නැහැ. අවංකවම කවුරු හරි වැඩ කරලා හරි ගිය දේවල් වැරදිච්ච දේවල් කියලා එයාට තේරෙන් ගන්න මේක කියවනේ මෙච්චර ආනිශංශ තියෙනවා. නොකියනට වැඩිය හොඳයි. නමුත් බලන්න ඉස්සරහට මෑණියන්ට වෙනදී ඔක තුන් හතර සැරයක් වුණාට පස්සේ කිව යුත්තක් නෑ ඔකේ. ඕක රැයට කරනවා දවල්ට කරනවා වෙනවා. ඒක තමයි මේරීම කියන්නේ. ඒකට අපි දැනගන්න ඕනේ ඔක තුන් හතර සැරයක් වුණාට පස්සේ අපි සිලිලාරේ නැතුව යනවා. සාමාන්‍ය දෙයක් බඩටපත් වෙනවා. හැබැයි එතකොට ඔය ගුණයේ ආනිසංශ ඔයිටත් වැඩිය ලැබෙන වෙලාව. ඒ ගැම්ම නිසා කියවෙන්නේ කතා කරන්නේ ඉතින් මේක තමයි කියනවා මානවයාට තියෙන ලොකුම හානිය හොඳටම වයසට ගිහිල්ලා දැනුම් තියෙන කට්ටිය කතා කරන්න බැරුව මැරලා යනවා. ඒකට හැදෙන කට්ටියට මේක කියලා දෙන්න කෙනෙක් නැහැ අර පොඩි කාලේ තේරෙන තාලට කියලා දෙන්න ක්‍රමයක් නැහැ ඒක තමයි සාහිත්‍ය කියලා අපි අරන් තියෙන්නේ. භාගයට තැම්පිච්ච ඉලෙක්ට්‍රන කතා කරනවා. ඒව ලිව්වට ඒකේ ව්‍යාකරණකුත් නැහැ. ඒකේ මාන්නෙත් තියෙනවා, කෙලෙසුත් තියෙනවා. ඒක තමයි නව කතාව බවට පත් වෙන්නේ. අටුවා යුගයේදී ඔක්කොම ලංකාවේ වෙච්ච සිද්ධි තියෙනවා. ඒක මහා පුදුමාකාර සිද්ධියක් ශ්‍රී ලංකිකයා දන්නේ නැහැ ඒක. මුළු ලෝකෙම පිළිගන්න බෞද්ධ අටුවාව ලංකාවේ ලියවිච්ච එකක්. ලංකාවේ හැම ගමක් ගැනම සිද්ධාස්ථාන ගැන ඔක්කොම ලියවිලා තියෙනවා. ඒක නිසා තම්බි කෙනෙකුට මක්කම වගේ ත්‍රිපිටකය ඉගෙන ගන්න ඕනම කෙනෙකුට ලංකාවේ සිද්ධිය පැහැදිලිලා පෙන්නලා තියෙනවා. ඔය බුරුමේ කට්ටිය එහෙම බුදුම විදිහට ලංකාවට බයිනවා මේ ලංකාවේ ඉන්න අමනයෝ මේ මේ බටහිර ශිෂ්ටාචාරයක් අල්ලගෙන නැතුවට බෞද්ධයාගේ මුදුන් මල්කඩ මෙතන. හැම සිද්ධියක්ම සිද්ධ වෙච්චි පිම්බිම ලංකාවේ ඉන්න මිනිස්සු සුද්ධ පිටිපස්සේ යනවා. ඒ කියන්නේ අටුවා යුගයේදී ඕව පුළුවන් තරම් ලියවිලා තියෙනවා. හැබැයි 100%ක් සුදුසු නැහැ. 100%ක් කෙලස් නැත්තේ නැහැ. 100%ක් ව්‍යාකරණ සර්වඥ වචන ඔච්චරම ලේසි නැහැ. ඒකwidetilde පිරිලානේ තියෙන්නේ, මෝරලානේ තියෙන්නේ. ඉතින් අටුවචාන් වහන්සේ මැදට ඇවිල්ලා ඒකට අටුවා කතා වෙනක් දාලා මැදි කළා කියනවා. ඉතින් බුරුම ස්වාමීන් වහන්සේලා බණිනවා පුදුම බැනිල්ලක් ලාංකිකයට ලාංකිකයට බෞද්ධ කැලෙන්ඩරයක් නෑද? සුද්ධයි කැලෙන්ඩරය අරගෙන. බෞද්ධයට පොයේට සීල් ගන්න ගතියක් නෑ. සුද්ධට ඕන වෙලාවට අපි පොය දවස් හදාගෙන තියෙන්නේ. කුණු හරප හදාගෙන තියෙනවා මේ බෞද්ධයන්ගේ මුදුල්මල් කඩවඩ වෙච්ච ලංකාවේ ශ්‍රී ලංකා භූමිය අපි කෙලෝරක් නැතුව බටහිර ආක්‍රමණයට යන මොකක්වත් නිසා නෙවෙයි මේ කාමේ තියෙන බටහිර නිසා විතරයි. අපි ළඟ විතර මේ මේ නිදානේ විතර මොන්න තුන් ලෝකේ කොහයක්වත් තරක් නැහැ. එනිසා මේවා කිව්වට මම කිසි තරහක් නැහැ. හැබැයි ඉතින් පොඩ්ඩක් අනමෙරිකලා රිදවන එක ඊටි මගේ හැටිනේ ඒක. ඒකට ඉතින් මෑණියෝ තරහ වුණත් මට කරන්න දෙයක් නැහැ. ඉතින් තරහ වෙන්න එපයි කියලා කොහොම යට අහත් පහත් කියන්න නම් අනේ සෝනා කොහොම කරුවක් මම බයිනවා. ඒක ඉතින් මගේ විනෝදාංශය ඉච්ච මම මේ මයිත් එකේ ඉන්න කට්ටියට ගහන්නේ සෝ මං කාට ගහන්නේ? ඒක දూరు මේ ගැන ගණන් ගන්න එපා. You have any any question? Responding, I'm going to and uh, before I leave, I thank you very much for teaching me another way of Zen because I'm coming here to Sri Lanka. I thought I'm going to learn some traditional ways, but the way you taught me is going straight to the point, straight to the line. And this is my first experience, and I appreciate very much. And uh, hopefully, the way you teach me, I refresh all my practice again. And in mindfulness, I will stick uh, with the way you teach us, and I would like to follow you as much as possible. Uh, like uh, the next retreat, I would like to attend. And before I leave, and also I would like to thank you for all the uh, Dharma sister brothers of helped me, taking care of me. And uh, I have a blessing to all of you to have a successful retreat. And the last one, um, during uh, uh, uh, I would like to ask Pandey, um, hmm, in like uh, me, stepping both sides, the, China, the Chinese way of practice and uh, the Theravada way of practice. And where is the middle way as the Buddha teach? So whatever may be, which is promoting mindfulness, promoting awake wakefulness, promoting diligence, promoting uh, vigilance, that is the path. I don't mind whether it's a Theravada tradition or Mahayana tradition. These are labels. Whatever may be least frictional path towards the mindfulness, that is the middle way. So you, being a bhikkhuni as well as practitioner, you must find your own middle path. You can't buy the middle path in the supermarket. No. No one can assimilate the supermarket, the middle path for you. So day by day you assimilate it. Uh, going to wrong side and coming back to the middle. So therefore be happy because we are dynamic. We are on the path. We are ready to take the consequences. Are you ready? I'm trying. That is only I can share with you. But where? what is the own way? The, the way to practice by your own or with your own experience and you discover. You, you take the mindfulness and not cleaning the things, not clinging on the things. No, you can't do away with mistakes. The trial and error method is the only method available. So mistake, mistakes must be your teacher. Mindfulness is your indicator. It will indicate which is the most least frictional path or least amount of frustration, least amount of tension. That's it. we don't need uh, to set up any objective like going to nirvana. Then you have to be a politician. Then you have to be an economist. Then you have to be a socialist. They are the people chasing behind the objective, meaningless way of life we fulfill the um, never expect any results. So that is why we become Buddha's daughters and sons. but how do you separate the time when you do the practice at the same time? For us, we always have to uh, help people, like doing some social service. Yeah, that is also, you must take the balance, whereby you get the maximum mindfulness, maximum vigilance, maximum diligence. You can be totally sitting and cross-legged and on the cushion. You can be totally on the social work. The combination, your combination is not my combination. It depends on the person to person and you are responsible the amount of commitment you do accordingly. But don't worry about the consequences because your intention is good. Only method is trial and error. So, this is called noble quest. Mm, okay, I, I try my best uh, to follow whatever I can do. Just here and there, I, I just try to do the best. Mm, I would say just be. Just be there. Just be. Thank you, thank you. That is the least frictional way. දැන් එහෙම වෙන ප්‍රශ්න නැත්නම් අපි මෙතනින් අපේ ප්‍රශ්න විචාරත්මක වැඩ පිළිවෙල સમાપ્තියටපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. මෙතන සිට අපි මෙතන සිට තුන දක්වා කාලය සක්මන් භාවනා සඳහා ගත කරනවා. තුනට අපි නැවත රැස් වෙනවා. පරියන්ක භාවනාවක් සඳහා මේ මතක් කිරීමත් එක්කම අපේ ප්‍රශ්න විචාර තුන වැඩ පිළිවෙල සමාප්තියටපත් වෙනවා. සම්බන්ධ වෙච්ච ශීර්ෂ දෙනාටම තෙරුවන් සරණයි.